සත්ත තින්සතිමෝ පරිච්ඡේදෝ 37 වෙනි පරිච්ඡේදය ජෙට්ට තිස්සච්චයේ තස්ස මහාසනෝ කනිට්ටකෝ සත්වේසති වස්සානි රාගරජමකාරේ ජෙට්ට තිස්ස රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඒ රජ්ජුරුවන්ගේ මල්ලිවන මහසෙන් කුමාරයා රජබවට පත් වෙලා 20 අවුරුද්දක් ලංකා රාජ්‍ය පාලනය කළා. තස්ස රජ්ජාභිෂේකන්තං කාරේතුං පරතිරතෝ සෝ සංගමිත්ත තේරෝතු කාලඤ්ඤත්වා ඉදාගතෝ ඒ සංඝමිත්‍ර භික්ෂුව නිසිකල් දැනගෙන මහසෙන් රජ්ජරුවන්ගේ රාජාභිෂේකය කරන්ට දකුණු ඉන්දියාවේ සිට මේ අනුරාධපුරයට ආවා. තස්සාභිෂේකං කාරତ୍වා අඤ්ඤං කිච්ඡංචනකදා මහා විහාර විද්දං සංකාතු කාමෝ අසංගතෝ මහසෙන් රජ්ජරුවන්ගේ අභිෂේකය කරවා එයට අදාළ වූ අනෙක් බොහෝ කෘත්‍යයන්ද කරවා සීල සංගමයෙන් තොර වූ සංඝමිත්‍ර භික්ෂුව මහා විහාරය විනාශ කරන්නට කැමැත්තෙන් අවිනයවාදිනෝ හේතේ මහා විහාරවාසිනෝ විනයවාදී මයං රාජයිති කාය භූපතේ මහරජුරුවනි ඔය මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා විනයානුකූල පැවැත්මෙන් තොරයි අපි තමයි විනයානුකූලව වාසය කරන්න කියලා මහසෙන් රජුරුවන්ව නම ගෙවුවා. මහා විහාර වාසෙස්ස ආහාරන්ද තෙබෙකුණෝ යෝසෝ සතං දණ්ඩයතේ රඤ්ඤා දණ්ඩං තපාපේ මහා විහාරේ වාසය කරන භික්ෂුවකට දාන වේලක් දුන්නොත් ඔහු කහවණු 100ක දඩයකට යටත් කියලා රාජ දණ්ඩනය අපේට එව්වා උපද්දතාතේ භික්ඛු මහා විහාර වාසිනෝ මහා විහාරං චද්දත්වා මලයන් රෝහණං අගොං පීඩාවටපත් මහා විහාර වාසී භික්ෂුන් වහන්සේලා මහා විහාරය අතහැරලා කඳුරට රෝණු ආදී ප්‍රදේශ බලා වැඩම කළා තේන මහා විහාරයන් නවවසානේ චද්දතෝ මහා විහාර වාස පෙකෝ යාස සුඤ්ඤකෝ හේතුයෙන් මේ අපගේ මහා විහාරය නව වර්ෂයක් පාළුවට ගොත් තිබුණා මහා විහාරයේහි වාසය කළ භික්ෂූන් වහන්සේලාගෙන් හිස් වෙලා ගියා හෝති අස්සාමිකං වත්ත පොතවේ සාමිනෝයිතේ ආදානං සංපෙත්වා සෝතේරෝ ධම්මතේ ධම්මතේ ඒ මිත්‍යා දෘෂ්ටික සංගමිත්‍ර භික්ෂුව අයිතිකාරයක් නැති වස්තුව රජ්ජරුවන්ට අයිති වෙනවා කියලා මහසෙන් රජ්ජරුවන්ට දේ වැරදි අදහස ඇති කෙරෙව්වා මහා විහාරං නාසතුං ලද්දානු තිරාගතෝ තථාගතං මනෝස්සෝ යෝදස දොට්ඨමානසෝ මහා විහාරයේ වනසන්ට රජ්ජරුවන්ගෙන් එයට විරුද්ධත්වයේ නැති බවට අනුමැතිය ලබා ගත්තා. දුෂ්ට සිතෙන් යුතු සංඝමිත භික්ෂුව මහා විහාරය කඩා බෙදුවන්ට මිනිසුන් යෙදෙව්වා. සංගමිත්තස්ස තේරස සේවකෝ රාජබල්ලකෝ සෝනාමච්චෝ ධාරණෝච භිකවෝච ලජ්ජිනෝ සංගමිත්‍ර භික්ෂුවගේ සේවකයෙකු මහසං රජ්ජුරුවන්ගේ කුළුපග දරුණ වූ සෝනෑමතියාත් පවට ලැජ්ජාවක් නැති භික්ෂූනුත් බින්දත්වා ලෝහ පාසාදං සත්ත භූමක මුත්තමං ගරේ නානප්පකාරේතයිතෝ භයගිරෙන් නයං සත් මහල්ලෝ තුම් ලෝහ ප්‍රාසාදයේ බිඳවලා නානා ප්‍රාකාරෝ විහාරකවලද බිඳවලා මෙහෙන් අභිගිරියට ගෙනිච්චා මහා විහාරානේත පාසාද බවච අබයගිරි විහාරස බහෝපාසාදකෝ මේ මහා විහාරයේ බිඳවා අරගෙන ගිය බොහෝ ප්‍රාසාද උපකරණ වලින් තනවන ලද අබයගිරි විහාරය බොහෝ ප්‍රාසාදයන්ගෙන් යුක්ත වුණා සංගමිත්තං පාපමිත්තං තේරං සෝනං ච සේවකං ආගම්ම සුභං පාපං අකාසිසෝ මහේපත සංගමිත්‍ර නැමැති පාපමිත්‍ර භික්ෂුවත් සෝන නැමැති සේවකයාත් තමන් ළඟට පැමිණීම නිසා ඒ මහසෙන් රජුරෝ සවිශාල පෞරස් කරගත්තා මහා සලා පටිමංසෝ පාචේන තිස්ස පබ්බතා ආනෙත්වා භයගිරම්මේ පතේතාපේසිබෝපති පාචේන තිස්ස පර්වත විහාරේ පිහිටුවා තිබූ මහා ශෛලමය ප්‍රතිමාව ගෙන්වාගත් මහසෙන් රජුරෝ ඒ අබේගිරියේ පිහිටෙව්වා. පටිමාගරං බෝධිකරං ධාතු ශාලං මනෝරමං චතුස්සාලං චකාරේසේ සංකරේ කොක්කොට වයං පිළිමගයක් බෝධිගයක් මනරම් ධාතු මන්දිරයත් සතර ශාලාවත් කරවා කුක්කුටුගිරි පිරිවෙන් පෙළත් අලුත් වැඩියා කෙරෙව්වා සංගමෙතනතර නතන දරුණ කම්මුණා විහාරසබයගර දසනයෝ තදා සංඝමිත්‍ර භික්ෂුවගේ දරුණු ක්‍රියා හේතුවෙන් ඒ කාලයේ අපේගිරි විහාරය දර්ශනීය ආකාරයෙන් පෙනුණා. මේක වන්නාභයෝ නාම රඤ්ඤෝ සම්පත්ත සාදකෝ සඛාමච්ඡෝ කුජ්ජත්වා මහා විහාරනාසන රජ්ජරුවන්ගේ සියලු යහපත කැමැතිව සිටී මේඝවන්නාභය නැමැති යහළු ඇමතියෙක් මහා විහාරයේ නැසීම නිසා රජ්ජුරුවන් කෙරෙහි කිපුණා. චෝරෝත්තාන මලයන් ගන්තාලද්ද මහබලෝ කන්දාවරන්නවස සිදුර තිස්සකවාපියං ඔහු රජ්ජුරුවන්ට විරුද්ධව කරලිකාරයෙක් වෙලා කඳුරරට ගෙයෙන් මහා සේනාවක් රැස් කරගෙන මහසෙන් රජුරුවන් සමග සටනට වෙන පිණිස දූරතිස්ස වැව ළඟ කඳවුරු බැඳගත්තා. තත්‍රාගතං තං සොත්වා සහායං සෝ මයේපතේ යොත්තාය පච්චුගන්්වාන කන්දාවරන්නවසයි මහසෙන් රජ්ජරුව තමන්ගේ යහළුවා තමන් සමග යුද්ධ පිණිස ඇවිත් කඳවුර බැඳගෙන ඉන්න බව අහලා තමනුත් ගෙන් ඔහුගේ කඳවුරට ඔබෙන් යුද්ධ කිරීම පිණිස කඳවුරක් බැඳා සාදුපානංච මංසංච ලබිත්වා මලයාගතං නසේවිස්සං සායන විනාරඤ්ඤෝති චින්තිය එදා යහළු අමාත්‍යාට රසවත් බීමකොත් මසකොත් කඳු රටින් ලැබුණා මේ මා මිත්‍ර රජුරුවන් සමග මිසක් තනියම කන්නේ නෑ කියලා සිතුවා ආදාය තං සයං ඒව රත්ත්‍යං නික්කම්ම ඒකකෝ රඤ්ඤෝ සම්තිකම ගම්ම තමත්තං පටිවේදේ ඉතින් ඔවේ බීමත් මසුත්‍රගෙන රෑ තනියම රජ්ජුරුවන්ගේ කඳවුරට ගියා රජ්ජුරුවන් මුණ ගැසී තමන්නා කාරණාව දැනුම් දුන්නා තේනාබතං තේන සහවෙස්සතෝ පරිබුංජිය කස්මාචෝර අහෝමෙතං ඉති රාජා පුච්චිතා ඔහු විසින් දෙනායේ බීමත් මසුත් රජ්‍යරුව විශ්වාසයෙන් යුක්තව ඔහු සමග අනුභව කළා තොප මට විරුද්ධව කරල්ලක් ගැසුවේ මොන කාරණාවක් නිසාද කියලා රජුව ඇසුවා. තයා මහා විහාරස්සනාසිතාති අබ්‍රවේ විහාරං වාසසාමක මමතං මමච්චයං ඔබ වහන්සේ විසින් මහා විහාරය විනාශ කරපු නිසායි කියලා ඔහු පිළිතුරු දුන්නා. ඒ විහාරය නැවත සංඝයාට වාසභූමි කරවන්නම් මගේ වරදට සමාකරව කියලා මහසෙන් රජුරෝ කිව්වා. එච්චවම ප්‍රවේ රාජා රාජානං සෝකමාපේ තේන සංඥාපිතෝ රාජා නගරං ඒවගමේ රජුරෝ මෙහෙම කිව්වට පස්සේ ඔහොත් රජුරුවන්ගෙන් සමාව ගත්තා. ඔහු රජුරුවන්ට කරුණ පැහැදිලි කරලා දුන්නා. රජුරුව ආපසු අනුරාධපුරයටම ගියා. රාජානං සංඤපෙත්වා සෝ මේගවන්නාභයෝපන රඤ්ඤා සහන ගංචේ දම්බ සම්බාරකාරණා ඒ මේඝ වන්නාභය අමාත්‍යා මහා විහාරය ආයමත් ඉදිකරන්ට ද්‍රව්‍ය රැස් කරන්ට ඕන කියලා රජ්ජරුවන්ව දැනුවත් කරලා රජ්ජරුවෝ සමග ඒ ගමන් අනුරාධපුරයට ගියේ නැහැ. වල්ලභා පරියාරඤ්ඤෝ ඒකාලේකක දේතිකා මහා විහාරණ සම්ම දුක්ඛතාතං විනාශකං එක් ලියන්නකගේ දුවක් වන රජුරවන්ට ඊටමත් කුලපක බිරිඳක් මහා විහාරය විනාශ කිරීම ගැන මහත්සේ දුකටපත් වෙලා ඒ මහා විහාරය වෙනසු තේරං මාරාපය කොද්ධා සංගයත්වානවද්දකෙන් තෝපාරාමං විනාසතුං ආගතං දොට්ඨමානසං සංඝමිත්‍ර භික්ෂුව කෙරෙහි කිපි ඔහුව මරවන්ට වඩුවෙකුට සංග්‍රහ කොට පොළඹවා ගත්තා ඔහු ලවා තෝපාරාමයට විනාශ කරන්නට පැමිණි දුෂ්ට සිතක් ඇති මාරාපෙත්වා සංඝමිත්තත් රන්දාරුණ කාරකං සෝනාමච්ඡං දාරුණං ච ගාතං සුවසංගතං දරුණ ක්‍රියා කරන සංඝමිත්‍ර භික්ෂුව මැරෙව්වා සීල සංගමයෙන් තොර දරුණ වූ සෝන අමාත්‍යාවත් මැරෙව්වා ආනෙත්වා තබ්බ සම්භාරං මේග වන්නා භයතුසෝ මහා විහාරේනේකානි පරිවේනානිකාරේ මහා මේඝවන්නාපය අමාත්‍යවරයා ද්‍රව්‍ය සම්භාරයන් අරගෙන ඇවිත් මහා විහාරයේ නොයෙක් පිරිවෙන් කෙරෙව්වා අබයේන බයේ තස්මෙන් වෝපසන්ත තුබික්කවෝ මහා විහාරං වාසසං ආගන්්වාන තතෝ තතෝ අබේ නැමැති මහලු ඇමතියා විසින් බය සංසිඳෙව්වාට පස්සේ ඒ තැනට වැඩි භික්ෂුන් වහන්සේලා මහා විහාරයේ වාසය කරන්නට වැඩම කළා. රාජා මහා බෝධි කරේ පච්චිමාය දිසායතු කාරත්වාලෝ සෙදුවේතුසෝ මහසෙන් රජ්ජුරුව මහා බෝධිකරයෙන් බටහිර දිසාවේ ලෝහ රූප දෙකක් කරවා තබලා භික්ෂු සංඝයා වහන්සේ සමා කරවා ගත්තා. දක්ඛිනාරාම වාසෙම් මෙකොහක ජිම්ම මානසේ පසේදෙත්වා පාපමිත්ත තිසතර අසඤ්ඤත දක්ෂිනාරාම වාසී කුහක වූ කපටි සිත් ඇති සීලාදී සංයමයෙන් තොර වූ පාප මිත්‍ර භික්ෂුවක් වූ තිස්සතරුන්ට රාජ්‍ය රෝව පැහැදුනා මහා විහාරස මන්ත උයානේ දෝති නාමක 제තවන විහාරං සවාර අන්ත උපකාරය මහා විහාර සීමාවට අයත් ජෝති වනයේ භික්ෂුන් වහන්සේලා වළක්වා ලද්දේ 제තවනාරාමයේ කෙරෙව්වා තතෝ සේමං සමුග්ගාතුම් බෙක්කෝ සංගමයාතිසෝ අදාතු කාමනං බෙක්කෝ විහාරම්මාපක්කමෝ ඊට පස්සේ භික්ෂූන්ගේ උසුගැන්වීම මත මහා විහාර සීමාව අවලංගු කරන් කරත්වා කියලා මහා විහාර වාසයේ සංඝයාගෙන් එල්ලා සිටියා. එයට අකමැති වූ භික්ෂුන් වහන්සේලා මහා විහාරයෙන් පලා ගියා. හිතසීමා සමොග්ගතං පරේ කරමානකං කෝපේතුම් බිකවෝ කේචනලයන් සතයන්තය වෙනත් භික්ෂුන් ඇවිත් මෙහෙත මහරහතන් වහන්සේ පිහිටුවා වදාළ සීමාව බලෙන් අවලංගු කරන්න එක වලක්වන්ට භික්ෂුන් වහන්සේලා කීප නමක් මහා විහාරයේ යටබිම්ගයක සැඟවී සිටියා සීමා අවලංගුවට අකමැති භික්ෂූන් වහන්සේලා අනිත් භික්ෂූන්ට නොපෙනී සැඟවී සිටියා. ඔවුන්ගේ විනය කර්මය අසාර්ථක කරන්නටයි එසේ සැඟවී සිටියේ. මහා විහාරෝ නම මාසවම් බෙකෝ එවජ්ජතෝ සමුඝාතං කරම්මාත පර බෙකෝ අමඤ්ඤසං ආයමත් මහා විහාරයේ නව මාසයක් භික්ෂූන් වහන්සේලාගෙන් පාළු වෙලා ගියා මහා විහාරයට විරුද්ධ භික්ෂූන් සිටුවේ තමන් කළ විනය කර්මයෙන් මහා විහාර සීමාව අවලංගු වේ ගිය බවයි. තතෝ සීමා සමුගාත ව්‍යාපාර පරිණිතත මහා විහාරං වාසසං එදා ගන්්වාන වික්කවෝ ඔවුන්ගේ මහා විහාර සීමාව අවලංගු කරන කටයුතු සාර්ථක වුණා කියා සිතා අවසන් කළ විට ඔවුන්ට සීමාව අවලංගු කරන්නට බැරි වූ බව පවසමින් නැවතත් මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා වෙත වාසය කළා තස්ස විහාරගායසත සත රස චෝදනා අන්තිම වත්තුනා සිබෝ තත්ථා සංඝමජ්ජගා ජේතවනාරාමේ පිළිගත් තිස්ස භික්ෂුවට සංඝයා මැද පරාජික ආපත්‍යයෙන් චෝදනා ලැබුණා විනෙච්ඡය මහා මච්ඡ තත ධම්මික සම්මතෝ උපම්පච්ඡාස ධම්මේන තං අනච්ඡාය රාජිනෝ එදා ධාර්මික කටයුතු කරන මහාමතියෙකුට විනිශ්චය කරන්නට තබලා තිබුණා රජ්ජරුවන්ගේ අකමැත්තෙන්ම ධාර්මිකව විසඳා ඔහුව සිවුරු හරවා ගිහි බවට පත් කළා සෝයේව රාදාකාරේසි විහාරං මනේරකං තයෝ විහාරේකාරේස දේවාලයන් විනාශය ඒ මහසෙන් රජ්ජරෝ මනේරක නැමැති විහාරය කෙරෙව්වා දේවාල තුනක් විනාශ කොට විහාර තුනක් කෙරෙව්වා ගෝකන්නං එරකා පිල්ලං කලන්ද බ්‍රාහ්මන ගාමකේ මිගගාම විහාරංච ගංගසනක පබ්බතං ගෝකන්න ගමෙහි ගෝකන්න විහාරයත් ඒරකාවිල්ලේ තිබූ ඒරකාවිල්ල විහාරයත් කලන්ද බ්‍රාහ්මන ගාමේ කලන්දක විහාරයත් කියන විහාර තුනයි කෙරෙව්වේ. ගංගා සේනක පර්වතයේ මේගම විහාරය කෙරෙව්වා. පච්චිමාය දිසාත ධාතුසනංච පබ්බතං රාජා මහා විහාරංච කෝකවා තම්මකාරේ බටහිරෙන් ධාතුසේන පර්වත විහාරයත් කෙරෙව්වා. කොක්වා ජනපදයේ රාජමහා විහාරයත් කෙරෙව්වා. රූපාරම්ම විහාරංච චෝල විත්තංච කාරේ උත්තරාභය සෝයත ද්වේ බිකුණු පස්සේ රූපාරාම විහාරයත් සුළුපිටි විහාරයත් කෙරෙව්වා උතුරු අබේ බෑවුමේ භික්ෂුණී ආරාම දෙකක් කෙරෙව්වා කාල වේලයක් අස්සතානේතු පංචකාරේ දීපම්මෙ ජින්නකාවාස බෞච පටිසංකරේ කාල වේලක යක්ෂයාගේ දෙවල භූමියේ ස්තූපයක් කෙරෙව්වා ලංකාව පුරා දි รา ගිය බොහෝ ආවාස අලුත් වැඩියා කළා සංගතර සහස්සස සහස්සගම දාසසෝ තේරදානංච සබ්බ සංඅනුවස්සංච චේවරං දහසක් සංඝ තෙරුන් වහන්සේලාට කහවණු දහස බැගින් වටිනා පිළිකර දුන්නා සියලු ස්තෙවර තෙරුන් වහන්සේලාට තේර දාණය දුන්නා. අවුරුද්දක් පාසා සිවුරු දුන්නා. අන්නපානාදිදානස්ස පරිච්ඡේදෝන විජ්ජති සුභිකත්තාය කරස සෝවසෝලසවාපියෝ පූජා කරන ලද ආහාර පානාදී කෙලවරක් නොපෙනේ. මහසෙන් රජුරෝ ලංකා දීපය ආහාර පානයන්ගෙන් සුලභ කරනු පිණිස වැව් දහසක් කෙරෙව්වා. මනේර මහවා පෙන්දල්ලෝ රංකානු නාමකං මාමනින් කෝකවාතං මෝරක පරකවාපිකං මෙන්නෑරි වැව, ජල්ලෝර වැව, කානු වැව, මහා මනේ වැව, කෝකවාත වැව, මෝර වැව, පරක වැව කුම්බාලකං වාහතන්ත රත්මාල කණ්ඩ කම්පිත තිස්ස වද්දමාන කංච වේල ගංග වෙත් කම්පිත මහා කල්ලං වේරවාපෙන් මහා දාර කල්ල කම්පිත කාලපාසාන වාපෙන්ච මාසෝලස වාපියෝ ගංගාය පබ්බතෝ අංස මහා මතින් චකාරසේ ඒවම් පුඤ්ඤමපුඤ්චන්ත සුභං සෝපාවිනේ තුම්බාලක වැව වාහක වැව රත්මල් කඩ වැව තිස්ස වර්ධමානක වැව වේලංග විටි වැව මහා ගල් වැව වීර වැව මහා දාර ගල් වැව කාලපාසාන වැව යන මේ වැව් 16යි ගංගාවෙන් පර්වතයට නමින් මහා ඇලකුත් කෙරෙව්වා. මේ ආකාරයෙන් මහසෙන් රජුරෝ අති විශාල වශයෙන් පිනිත් පෞත් රැස් කරගත්තා. අනුරාධපුරයේ දීඝ චන්ද්‍ර නැමැති සෙනවිතුමන් විසින් කරවන ලද මහා විහාර පිරිවෙනේ වැඩවසමින් පැරණි හලාටුවාවල තිබුණ විස්තර මනාකොට සාරය වශයෙන්ගෙන මහා නාම තෙරුන් වහන්සේ විසින් රචනා කරන ලද මහා වංශයේ මුල් කොටසයි